අත්තේ කච්චාමි පාපකාමි කම්ම සමාදානාමි ගති විපත්තිං ආගම්ම විපච්ඡන්ති අත්තේ කච්චාමි පාපකාමි සමාගතාමි උපදි විපත්තිං ආගම්ම විපච්ඡන්ති අත්තේ කංචා විපාකකානි කම්ම සමාදානානි තවෝග විපච්චින්නා වන්න විපච්ඡන්ති අත්තේ කංචා විපාකකානි කම්ම සමාදානානි කාල විපච්චින්නා වන්න විපච්ඡන්තු සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ පින්වත් පිටිස මෙබඳු ධර්ම දේශනාමය පින්කමක් සිදු කරනු ලබන්නේ අභාව ප්‍රාප්ත ශ්‍රේෂ්ඨ ඥාතිවරයන් කීපපලක්ම සිහිපත් කරගෙනයි කියන බව දැන් මේ ප්‍රකාශක මහත්මාණන් මතක් කළා. යන්නේ මුල්ල කන්දලියද්ද පාළුවේ පදිංචි නන්දන වැලිවිට මහත්මයා නම් සහ ශිරෝමි වැලිවිට මැතිණිය මූලිකත්වයේ අරගෙන දූදරුවන් සමග තමන්ගේ මවුද මව්පියන් මේ සිහිපත් කරන්න මේක වටිනා පින්කමක් මව්පියන් පිළිබඳව මරණය පිළිබඳව නිරන්තරයෙන්ම මේ පින්වතුන්ට කරුණ දැනගන්ට ලැබෙනවා. ඒ නිසා අපට ලැබෙන ආරාධනාවට අනුකූලව සමහර කර්ම තිබෙනවා පින් යටකර දාලා ඒ කර්මය ඉන්නත්ලා විපාක දෙනවා. ඒක දෙපත්තක් තියෙනවා. පාප කර්ම යට කරලා විපාක දෙන පින්කම් කියනවා. ඒ වගේම පුණ්‍ය ශක්තිය යට කර දාලා ඉස්මතු වෙලා අපට නරක විපාක ලබා දෙන පාප කර්ම තිබෙනවා. ඒවා පිළිබඳව කාරණා අටක් අභිධර්මයේ පැහැදිලිව දක්වලා තිබෙනවා. ඒ කාරණා ටිකයි මා ඒ මතක් කළේ. මේ වැලිපිට පරිවල ගැන කියනකොට අපට මතක් වෙනවා මේ ආරාධනාව කරද්දීම අපේ හිතට ආවේ මේ සිරිගත්තා ජයකුදු නැතිනියගේ ඥාති පවුලක් වීමයි. එතුමිය අපට කුඩා කාලේ මහ අපට විතරක් නෙවෙයි මහා සංඝයාට බොහෝම උපකාරවත් කළ කෙනෙක්. ඔය විහාර මහා දේවී උද්‍යානය 1956 පමණ කාලේ පැවතුනේ වික්ටෝරියා පාක්. මේ නෝල්වට මතක ඇති. ඒකට එරෙහිව කරුණ ඉදිරිපත් කරලා සමස්ත විහාර මහා දේවී සංගමයේ නමින් එතුමියගේ ප්‍රධානත්වයෙන් ශාල කාන්තා සංවිධානයක් තිබුණා රට පුරා ඒ අතිකරපු උද්ඝෝෂණයක් රජුන් බණ්ඩාරනායක තුමාගේ රජු දා තිබුණා ඒ කන නාමත අහංකම් දීමක් වශයෙන් තමයි විහාර මහා දේවී උද්‍යානය කියන නම යෙදුනේ. නාරණත කත්මිච්චස්ස මහරාමි කිරින්ද ඔතන මොකොත් තිබෙන නැති වෙලාවක ඉතින් තමයි මූලිකත්වයේ අරගෙන ඔය විහෙර වහන්සේලා ගල්ගුහා සුද්ධ කරවලා විශාල මෙහෙවරක් කළා. මාතලගම විපවසාර නායක ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙලා ඊළඟට රතනසාර උතර තවහාඳුන මක් හිටියා බොහොම වැදගත් සුරානගම රතනසාර හාමුදුරු ඔය බෑමත්තාවේ අමරවංශ හාමුදුරු මෝතරාගොඩ ගුණරත්න හාමුදුරු ඒ වගේ සංඝ පිරිසක් එදා සම්බන්ධ කරගෙන බෞද්ධ ප්‍රබෝධය 2500 වසරේදී ඇති කිරීමට මූලිකත්වයේ ගත්ත ප්‍රධානම කාන්තා සංවිධානයයි සිරිදත්තා ජයකොඩි නැටනියගේ සභාපතිත්වයෙන් පැවතුන විහාර මහාදේවී කාන්තා සම්මේලනය. අන්න ඒ ටික බෑ අපට අමතක කරන්න තව කරුණ හුඟාවක් තියෙනවා කිය යුතුයි. වටිනා සේවාවක් කළ එදා ඒ අය තමන්ගේ පෞද්ගලික ධනය නියතහදම් කරලා තමන්ගේ යාන වාහන වියදම් කරලා ශාසනික වශයෙන් කළ කටයුතු වල ඒවායේ ප්‍රගතිය තමයි අවුරුදු 30ක් 50ක් ගත වීමත් සමග අද අපට දක්නට ලැබෙන්නේ අන්න ඒ නිසා මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් ඒ කරුණ සඳහන් කළේ නැත්නම් ඒක වරදක් වෙනවා අපේ හිතටත් විශාල මදිකමක් වෙනවා. වෛපිත පරිව කරුණාතිලක පරිව ජයවර්ධන පවුලාදී වශයෙන් මේ රටේ පවු ජනමානකට මේ දියණියෝ සම්බන්ධ වෙනවා. කමල වර්ණ ජයකොඩි මහත්මයා නම් මේ අපේ නීගස්තුණිය පළවුවට මම හිතන්නේ සම්බන්ධ වෙලා ඒ නෝනා මහත්මියත් මෙතන ඉන්නවා. ඔයගේ රටේ වැදගත් પરම්පරාවකට අයිති. වැදගත් පිරිසක් තවයි මේ වැළඳුට පවුලක් තවත්වන් ප්‍රසිද්ධ නමක් අපේ රටේ ඒ නිසා ඒ මවුදනාතියන් සිහිපත් කිරීමටයි ශිරෝමේ වැලිගුට මෙතුණියත් නන්දන වැලිගුට මහත්මයා නම් සහ මේ දූදරුව පිරිස කවුරුත් අර මෙබඳු වටිනා පින්කමක් කරන්නේ. මා කල්පනා කළා වඩාත් නොකිය වෙන දැනගැනීමට අශීරු ධර්ම කරුණ හතරක් ගැන පැහැදිලි කරන්න මේ ශල්ප වේලාව තුලදී ඒක අපේ දැනුමට ප්‍රයෝජනවත් වෙනවා. අත්‍ය සත්‍යාන පාපකානි කම්ම සමාදානානි ගති විපත්ති විපච්ඡන්ති ආගන්න විපච්ඡන්ති ගති විපත්‍ය කියන්නේ අපි නරක තැනක උපත ලැබුවොත් අපේ තමත විපාක දෙන්න උඩකඩක් නැති වෙනවා පෙර ආත්මවල අපි කරගත්ත කුසල් තිබෙනවා. ඒ වගේම අපි කරගත්ත අකුසල් තිබෙනවා. දුර දිග නබලා නරක ඇසුර නිසා ඉක්මන් කෝපේ නිසා මේ පුණ්‍යතුන් දන්නවා ජනතාව සාමාන්‍ය ජනයා කරගන්න අකුසල් ඒ අකුසලයන්ගේ බරපතල විපාකයක් ඉදිරිපත් වූ විට අපි කොයිතරම් පින්දහම් කරගෙන තිබුණත් ඒ තුන යටකර දාලා අර පාපේ විපාක දෙනවා. අන්න ඒකයි ඒ යාචකේ සිංහන මිනිස්සු නැතිබරි කෙනෙක් දුගී දුප්පත් කෙනෙක් තුල උවද රජකමක් ලැබීමට අවශ්‍ය සසර පින් තියෙනවා. ඒ පම යටකර දාලා අද බාන දුක්ඛිත තත්වයකට ඔහු පත්කල්ලා තියෙනවා නැත්නම් ඇය. ඒ මම කර්මයක් නිසාද අර තමන්ගේ සාංශාරික අකුසල කර්මයන්ගේ විපාක. ඒ නිසා අකුසල කර්මවල යෙදෙන්න එපා කියන බයයි මේ ධර්මයේ ඔය කාරණේ සඳහන් කරන්නේ. අද බොහෝ දෙනා නරක ආශ්‍රය ඉක්මන් කෝපය ඒ වගේම දුරදිග නොබැලීම තව සමහර අය හපංකමට අන්න ඒ විදිය කටයුතු වලට යෙදලා අපි විවිධ පෞකම් අකුසල් කරගන්න. ඒක අපට දුකට හේතු වෙනවා. අපි මේ කරගන්න කටින පින්කම් වල ආනිසංස වෙන වෙනත් කුසල් ධර්ම ඒව යට වෙලා යනවා නෑ විපාක දෙන්නේ. බලන්න අපට පැහැදිලිව පෙරන කරුණක්. බුදුරජාණන් වහන්සේගේ දවස ලෝසක කියලා හාමුදුරුවමක් හිටියා. අනේ මේ ලෝසක හාමුදුරුවන්ට පින්වතුනේ කවදාක්වත් වැඩපෙරෙන්ට කෑම ටිකක් දාන ටිකක් ලැබෙන්නේ මහා සංඝයා වහන්සේත් සමග දානයකට වැඩියක් ව්‍යංජන බෙදාගෙන යනකොට වත් ආදිය බෙදනකොට යන්තම් වත් කටක් හමාරක් විතරයි මේ හාමුදුරන්ගේ පාත්‍රයට බෙදන්ට වෙන්නේ කොහොම හරි 10කින්ට මගේ ඇරිනවා. හතර පහ තුනක් ව්‍යංජන බෙදාගෙන යනවා නම් එයින් එක්කෙනෙක් දෙන්නෙක් ඇර අනිත් අයට කොහොම හරි මගේ ඇරිනවා. බලන්න අකුසල කර්ම වල ඇති. හැමදාම මේ ලෝසක හාමිරු බඩගිනි. දිවා රාත්‍රී දෙකේ නැරෙන්නේ නැතුව ජීවත් වෙන්න විතරක් කැම ටික ලැබෙනවා. කටට රහට බඩ පිරෙන්න කෑම ටිකක් ලැබෙන්නේ නැහැ. බලන්න මේ පුංචි කාලේ ඉඳලා මේ පොඩි ළමෙක් අනුකම්පා කළයි සරියුත් තාන්දරෝ මහානකලි. දවසක් සරියුත් මහරහතන් වහන්සේ රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට කුඩා දරුවෙක් දැක්ක අඟ පුරාම නාවර පෙරිලා. ඒ සවන් වෙලා වයස අවුරුදු 7ක් විතර ඇති. මේ බෙල්ලතරා කුණ නාවර. මේ අහිංසක දරුවා දැක්ක මේ අතන මෙතන කඩවල් ළඟ දාලා තියෙන රොටි කෑලි. පිට්ටු කෑලි. ඕවා අනුරගෙන මේ ළමයා කනවා අර බල්ලෙක් බලලෙක් වගේ. අනුරගෙන කන්නේ. සමහර අය 100ක් හරි දෙනවා මොකද රොටි කෑල්ලක්වත් තරම් දෙනවා. සරියුත් මහරහතන් වහන්සේ තවත් දවසක් මේක දැක්කා. දැකලා උන්වහන්සේ තුල මහා සංවේගයක් සංවේගය කියන්නේ අනේ අපේ කියන දුක්ඛිත හැඟීම. ඒක ඇති වෙන්නේ බුදුපසේ බුදු මහරහතුන්ට. අපට ඇතිවෙන්නේ දුක ශෝකේ කනගාටුව එහෙම දෙයක් දැක්කහම දුක ශෝකේ කනගාටුව ඇතිවෙන ක්ලේශ ධර්මයන් නැති කළ උතුමන් බැවින් රහතන් වහන්සේලාට සංවේගයක් ඇති වෙනවා නේ අපොයි කර්මවල හැටි කියලා කර්මවල හැටි තුන්වෙනි දවසේ කලේ මොකද්ද උන්වහන්සේ දවහරස තකහනියක්ම මේ ප්‍රදේශයට වැඩිය මේ ළමයා ගැන බලන්න. උදේ පින්ඳ පාට යන වෙලාවේ කතා කරන්න වෙලාවක් නැහැ. එතෙන්දී මොකද කළේ මේ ළමයා දැකලා උන්වහන්සේ කතා කළා තුවගෙන ළමයා මේ පොඩි දරුවා කල්පනා කළා මට මොනවා හරි කණ්ඩ බොණ්ඩයි මේ එන්න කියන්නේ. අනේ දේවනාව. වැරහැලි ගොමස්කඩ රෙලි කෑල්ලක් ඇඳගෙන. මේ රහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අග්ග ශ්‍රාවක මහා ප්‍රඥය ශරීරුත්ථාමර ඒ තරම් නිහතමානී උත්තරේ දරුවගේ ඔළුව අතගා ලහනව පුතා ඔබේ නම කොහොමද ස්වාමීනි මට හරියට නමක් නැහැ කොළුවා ළමයා කියලා තමයි මිනිස්සු කියන්නේ ඔබේ පියා කවුද? මට තාත්තා කෙනෙක් නෑ නෑ මං කවදාකවත් තාත්තා කෙනෙක් ගැන අහලත් දැකලත් නෑ. ඔබේ මනකෝ මගේ මර මේත මාස ගණනාවට කලින් නැති වුණා. මාත් එක්ක මේ රජගහනුවර අම්බලමක රාත්‍රියේ නැවතුණා. දැන් අවුරුද්දකටත් කිප්පුයි අම්මා නැති වුණා තාම මට හොයාගන්න බැරි වුණා. මෙන්න මගේ තත්ත්වය. දැන් කොහෙද පුතා ඉන්නේ? මට ඉන්න තැනක් නෑ මම මේ කඩපිල් වල අතන මෙතන ඉන්නව කවුරු හරි කෑම ටිකක් අරන් දෙනවා පුතා ඔබ කැමති නැද්ද මා සමග වෙහෙරට ගිහින් මහාන වෙන්න මේ ළමයා මහාන වෙනවයි කියන එක මොකක්ද මහාන වෙන්නේ මොකටද? පංසල කියන්නේ මොකක්ද? මේ ලෝක හසරක් දන්නේ නැහැ. ඒ වුණාට බලන්ද සංගුණ පෙරපිනක් මතු වුණා. දත් කටටම කිව්වා මං මහාන වෙන්න කැමතියි බෙහෙරට ගිහින්. වාසනාව. ඉතින් මේ ළමයාත් එක්ක සරූප ථාමිරෝ කතා කරනවා. ඒක දැක්ක පාරේ යන මිනිස්සු. එකා දොන්න වැඩින් එතෙන්ට එකතු වුණා මේ මොකද්ද මේ සරියුත් සාඳුරෝ කායිකද මේ හිඟන කොළුවෙක් එක්ක කරන කතාව. ඇබිත්තන් ළමේ. ආගෙන හිටියා. ළමයා කියන තොරතුරු ටික අහලා අර හැමෝම කිව්වා ස්වාමීනි සාරිපුත්‍රයාණන් වහන්සේ ඔය ළමයා කියන කරුණු ඔක්කොම හරියි. කවදෝ බාලමන් මෞදමෝපියෝ අපි කවුරුත් පුළුවන් උදව්වක් කරනවා කොහේ ළමයෙක්ද ඒක මොකුත් අපි දන්නේ නැහැ ඊළඟට ඒවත් කලේ මොකද්ද ළමයා පුතා ඔබේ පෙරපිනක් මතුණයි කියලා හිතන්නේ මේ හාමුදුරුවෝ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වැඩිමි. උන්වහන්සේගේ දැසට ඔබ වැටුනේ යම්කිසි පිනක්. ඒ නිසා උන්වහන්සේත් එක්ක යන්න. කිසිම මහාන වෙන්න. ළමග්ගිය ගියාට පස්සේ රාජ කියලා වයසක බ්‍රාහ්මණ කෙනෙක් දානශාලාවේ කටයුතු හොයලා බලලා කරන්නේ ඒ දවස්වල. රජගහ නුවර දේල්වනාරාමේ. සාරිපුත්ත හාමුදුරුවෝ කතා කළා කිව්වා රාජ බමුණුතුමනි මේ ළමයා පාරේ ඉඳලා මන්නේ අඳගහගෙන ආවි. අසරණ ළමෙක්. හැබැයි සංගවම තුන් කියන කෙනෙක්. පෙර පාපයක් නිසා තුන යටදලා දැන්. මේ ළමයාගේ පින යට වෙලා. මේක මතු කර දෙන්න ඕන. ඒක අපට පුළුවන්. ඒ නිසා හෙට උදේ වරුවේ මේ ළමයාව බහන කරන්නයි මගේ අදහස. දැන් මේ ළමයා කඳබගෙන ගිහින් අඟපත හොදලා සුද්ධ කරලා තියෙන සුදුරුදි කෑල්ලක් අඳින්න දීලා. ඒ ඉතිරි යමක් නැත්නම් කණ්ඩ බෙන්ද දීලා දවල් ඉතුරු කරගෙන ඉන්න අයගේ කෑම පිණිස සේවය කරන අය ඉතුරු කරගත්ත යමක් ඇත්නම් කණ්ඩ බොණ්ඩ දීලා මේ ළමයාට නිදා ගන්න හදා දෙන්න කොහෙන් හරි හෙට උදේ මහාන කරනවා කියලා ගියානේ රාජ බමුණුතුමා බොහෝම හොඳ මිනිස්සෙක් හොඳට මේ දරුවට සැලකුවා උදේ පාන්දර එළි වුණායින් පස්සේ ළමයා නැගිට්ටවල මේ කෑම දීම ටිකක් දීලා ඊළඟට කලේ මොකද්ද ඉසර බාල මේ ළමයාව පැවිදි කළා මේ පැවිදි කලායින් පස්සේ පින්වතුනි මේ පොඩි දරුවා ඉන්නව තවත් පොඩි හාමුදුරුවෝ ඉන්නවා එන්න බලන්න අකුසල් වල විපාක මහජනයා පන්සලට එනවා දායක දායිකාව. එවිටින් අනිත් පොඩි හාමුදුරන්ට කතා කරලා යමක් දීලා කියලා යනවා. මේ ලෝසක පොඩි හාමුදුරන්ට අනේ කිසි කෙනෙක් මොකුත් දෙන්නේ නැහැ. බලන්නෙත් නැහැ. නොදැනුවයි කියලා මේ පොඩි හාමුදුරන්ගේ අහිතකුත් නෑ අන්න ඒකයි වටින්නේ. දැන් වෙන කෙනෙක් නම් අදලා වැළපිලා මට කෑම මදි ලැබුණා මදි බඩගිනි කිසි දවසක වචනයක් නැහැ. අන්න පිනකුත් සසරේ. සසර කරගත්ත පිනක් තියෙනවා. ඉස්සර ආත්මවල මහානදම් පුරලා භාවනා කළ කෙනෙක්. ඒ කුසලයේ ඒ විපාක දෙන්නේ. හිත නරක් වීම මොකුත් නැහැ. ඉඳගන්න ඉතින් බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා වයස අවුරුදු 20 වුණා උපසම්පදා වුණා. පින්වත්නි බලන්න කර්ම විපාකවල හැටි උපසම්පදා වුණායින් පස්සේ පින්ඳ පාත ගියත් දෙතුන් පොලකින් කෑම ටිකක් බෙදෙනවා. යන්තම් බඩගින්න මකා ගන්න විතරයි. බඩ පෙරෙන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. මහන්දනයි කියලා අනේ කිසිම කම්පාවකුත් නැහැ. ඒකයි වටින්නේ හිතේ දිනුනෝ. එහෙම කිසිම දෙයක් නැහැ. ඕම ගෙන් වයස අවුරුදු 30 33 වෙනකොට බණ භාවනා කරලා මේ තරම් අශීරු අමාරුකම් නැද අර එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පළ කළ අදහසට අනුව අන්නම් පරම පින බතු වුණා කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයටපත් වුණා ලෝසක හාමුදුරුවෝ පුදුමේ බලන්ද රහත් වුණායින් පස්සෙත් අනේ කවදාක්වත්ම නැහැ බඩ පිරෙන්න කටට රහත කෑම ටිකක් ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. දැන් ඉතින් ඒ පිළිබඳ හැඟීමක් ඇත්තෙත් නැහැ. දවසක් සවැත් නුවර ජේතවනාරාමේ හවස් වෙලාවේ එතකොට යොදුන් 100ක් විතර ඈත මේ රජගහ නුවර ඉඳලා හවස් කාලේ සරියුත් ආඳුරෝ සක්මන් කරනකොට දැක්ක මේ තරුණ හාමිරමක් කතා කරලා බැලුවා මූණ අඳුර ගත්තා. ළඟට ඇවිදින් වැන්දා. ශරීරත් හාමුදුර වහනවා ඇවැත්නි ඔබ වහන්සේ මේ ලෝසක ආයුෂ්මතුන් නේද? එහෙමයි ස්වාමී. මම අර පාරේ හිඟා කන කාලේ පොඩි දවස්වල මාව කැඳවගෙන ගිහින් මහාන කරලා මාව හදා කියා ගන්නට අනිකුත් හාමුදුරුවන්ට බාර කළේ ඔබ වහන්සේ. මට හරිය සතුටක් ඔබ වහන්සේ දැකලා. දැන් මම මහානදම් පුරලා භාවනා කළා දැන් රහත් නමක්. මට ඒක පැහැදිලිව පේනවා. රහතන් වහන්සේලා කොටස් තුනක් ඉන්නවා පින්වත්නි. සමශේෂී රහතන් වහන්සේලා මතක තියාගන්න ඕනේ දෙවෙනි කොටස තමයි මේ සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා ඊළඟ කොටස තමයි ධ්‍යාන සමාපatti ලාභේ ඉරිදි බල සහිත මහරහතන් වහන්සේලා සෑම රහතන් වහන්සේ නමකටම ඉරිදි බල නැහැ සමසීසී රහතන් වහන්සේය කියන්නේ රහත් වෙච්ච වෙලාවේම ටික මොහොතකින් පිරිනුවන් පානවා. සමසීසී ඔය අරඤ්‍යගතෝ ආරුක්ඛමූලගතෝ ආශුඤ්ඤාගාරගතෝ ආදී වශයෙන් ඥානගත වෙලා බොහෝම මහන්සි වෙලා දුක් විඳලා භාවනා කරලා වද බිඳලා අන්තිමට රහත් වෙනවා. රහත් වෙනකොටත් රෝගාතුර බව ආදීන් පීඩා විඳිනවා. ඉතින් මගේ අදහස රහත් වීමයි. ඒක මං කරගත්තා. දැන් අර අසනීපේ නිසා මේ රෝගය නිසා වැදගුඳ මිඳ ඉන්න ඕන කරන්නේ නැහැ කියලා රහත් වෙලා ටික වෙලාවකට පස්සේ පිරිනුවන් පානවා. උන්වහන්සේලාටයි සමසේසේ රහතන් වහන්සේය කියන්නේ. දැන් සුද්ධෝදන මහරජුරුවත් එහෙමයි. බුදුහාමුදුරන්ගේ පියා. අන්තිම අවස්ථාවේ බුදුහාමුදුරුවෝ වැඩියා. පෙර දේශනා කළ අසාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාතන් වහන්සේලා සමග හොඳ ප්‍රේම අමාරු වෙලාව රජ නදුරි වටිනා මංචකයක උඩබැලිව සයනය කරමින් සිටියේ බුදුහාමුදුරේ වැඩි ඇයි කියලා මතක් කළාම අනේ ඇස්තරලා බැලුවා. පිරිත් ටික උන්වහන්සේ බුදුහාරේ නලන පිරිමැදිමේ ශරීර තාම්‍රේ දකුණු ඇලේ දකුණු අත අතගාමේ මුගලන් ආම්‍රේ වම් අත වම් අලේ ඇලේ අතගාමේ පිරිමැදිමේ මුගලන් ආනන්ද ආම්‍රේ දකුණු කකුල පිරිමැදිමේ නන්දරහතන් වහන්සේ වම්පය පිරිමදිමින් සත්‍ය ක්‍රියා කළා පිරිද්දේශනා කළා. ටික වෙලාවක් පිරිද්දේශනා කරගෙන යනකොට වේදනාව නැති වුණා. හොඳට අස්පිතාරිය දැන් හොඳ සමීපයක් දැනුණා. බලනකොට අනේ මගේ පුතා මාව බලන් දැවිලි. මගේ පුතාගේ ප්‍රධාන ගෝලදෙනම බ්‍රාහ්මණ වංශික සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ මගේ දෙවර පිරිමැදින් පිරිදේශනා කරනවා. ඒ වගේම මගේම නගමියගේ පුතා මගේ මංගිගේ පුතා මුගල මේ ආනන්ද හාමුදුරුවෝ සරි මේ සුද්ධෝදන මහරජුරුවන්ගේ නංගිගේ පුතෙක් මගේ ඒ පුතා මේ පිරිමදිනව දකුණු පාය මානුෂාන උපත ලැබේ ප්‍රජාපති ගෝතමියගේ පුත්‍ර නන්ද රහතන් වහන්සේ මගේ වම්පය පිරිමදින මගේම දරුවෝ අපන්නම සතුටක් ඇති වුණා. ඒ සතුට ඇති වෙනකොටම ඔබන අයුරින් බුදුහාඳුරුව කෙටි දේශනයක් කළා. විනාඩි 3-4ක. ඒ දේශනාව වහල එතුමා රහත් වුණා. කලින් සෝවාන් වෙලා හිටියේ. ආයනාරේකවි සතරදාගාමී තත්වයටත්පත් වුණා. තවත් වරකදී අනාගාමී තත්වයටපත් වෙලා හිටිය රජුරු. මේ මොහොතේදී රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා ඒ නීවරණ පහක් නැති කර දාලා උන්වහන්සේ උතුමා උතුම් වූ රහත් ඵලයටපත් වුණා. රහත් ඵලයට පත් වෙලා දැන් ඉතින් මං වයසයි දුරවලයි මගේ අදහසක් දැන් මුදුන්පත් වුණා මගේ පුතාගේ ශාසනයේදීම මට රහත් වෙන්න ලැබුණ නැවත උපතක් නැහැ ඒ නිසා මා නැවත ජීවත් වීම අවශ්‍ය වන්නේ නැත කියලා එතුමා තේ වන විට අවුරුදු 75ක් 80ක් ඉක්මවලා හිටියේ පිරිනුවන් පෑවා ඒ තමයි සමශීසී රහත්වරු. ඔය වගේ කතා බොහෝම කියනවා ඔය වද වේදනා විඳින ඇත්ත රහත් වුණා පිරිනුවම් පෑව ජීවත් වෙන්නේ නැහැ වැඩක් නැහැ කියලා. ඊළඟට දෙවන කොටස තමයි සුස්ක විදර්ශක. ඒ කියන්නේ පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද ආදී දුරු කර දාලා අලෝභ අදෝෂ අමෝහ ආදී වර්ධනය කරලා ඒ ඇත්තෝ රහත් බවට පත් වෙනවා හැබැයි ඉරිදි බල නැහැ. ඉරිදි බල ලබන්න භාවනා කරන්න ඕන හුඟක් වනගතව හුඟක් මහන්සි වෙන්න ඕන. අපි මේ වයසට ගිහින් මහණෝනේ අපට ඕවා කරගන්න බෑ. අර එහෙම ආයෙත් හුඟක් දෙනා සුෂ්ක විදර්ශක අයුරින් තමයි රහත් වෙන්නේ. අනිත්‍ය දුක්ඛ නාත්ම ඔය තුන ගැන තමයි භාවනා කරන්නේ. අනිත්‍ය වෙනස් වෙනවා ඒ නිසා දුකයි එහෙමනම් මතය මාර්ගය කියලා මුකුත් නැහැ ඒක හොඳට කාවැද්දන අපිට වගේ වචනේ තේරුම නෙමෙයි නියම අර්ථ වත්ව දැනෙනවා ඒ දැනීම ඇති කරගෙන රහත් වෙනවා හැබැයි නැවත උපතක් නැහැ මරණයෙන් පස්සේ නිමයි ඒ උනාට ඉරිදි බලයක් නැහැ දැන් මේ ලෝසක හාමුදුරුවෝ තේමයි රහත් උනේ මහන්සි වෙලා වැඩ බින්දලා කෑම බීම ටිකකුත් නැහැ. ඒ ඔක්කොම දුක් විඳගෙන භාවනා කළා. භාවනා කළා රහත් වුණා. දැන් හරි අදහස. නැවත උපතක් නැහැ. නමුත් වහන්සේට කිසිදු ඉර්ධි බලයක් නැහැ. ඒ ඉර්ධි බල නැති හාමුදුරුවෝ තමයි හුඟා හිටිය රහතන් වහන්සේලා. බුද්ධ කාලෙත් පස්සෙත් එහෙමයි. ඔය සාරිපුත්ත මොග්ගල්ලාන 80 මහා ශ්‍රාවක ඒ බොහොම එහෙම ඉරිජ බල තියෙන උතුම පිරිසක් හිටිය. බුද්ධ කාලයෙන් පස්සේ දැන් ওই මිහිඳු මහ රහතන් වහන්සේලා ඉරිජ බල උපදවා ගත්තායි. ආචින් යන් විද්දිවිදං විබ්බසෝතං පරතිත්ත විජානනං බුද්ධෝ නිවාසානුස්මෘති දිබ්බ චක්කුණ පංචති. දිව ඇස දිව කන පෙර ආත්ම දැකීමේ නුවණ ඔය ආදී ඒ සියම ඔක්කොම 이르දි බල එකයි රහත් වෙලා තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේලා හැමෝටම පින්වතුනේ 이르දි බල නැහැ. දිව්‍ය ඥාන නැහැ. ලෝකක හාමුදුරුවෝ රහත් වුණා. ලෝකක හාමුදුරුවෝ මේ අපේ මත්තමින් තමයි හිතන්නේ ගැන. අනේ මගේ සංසාරේ කර්මයක් මේක. මොකක් හරි පින් කළා වගේ මම පාප කර්මයකුත් කරගෙන ඇති. නැත්නම් මට මෙහෙම අග හිඟකම් ඇති වෙන්න හේතුවක් නැහැ. අනිත් හාමුදුරන්ට ලැබෙනවා. මට ලැබෙන්නේ ඒක මගේ කර්මයක් කියලා හිතාගෙන හිත හදාගත්තා. හේතුුනේ නැහැ. කාතරේවත් තීර්ෂ්‍යා කළෙත් නැහැ. දොස් කිව්වෙත් නැහැ. මට ලැබෙන්නේ නැත කියලා දුක්ුනේත් නැහැ, ඇඟෙන්නේත් නැහැ. අන්න ඒකයි ගුණය. අර පෙර ආත්මවල මහන්දම් කිරීමේ බලය ඒ ඉතින් උන්වහන්සේ දැක්කම සාරිපුත්ත හාමුදුරුවෝ දිවසින් බැලුව කතා කරන අතර අනේ බලනකොට මේ මූණ ඇස් දෙක ගිලිලා වාසනාවන්ත පෙනුමක් තියෙනවා ඇස් දෙක ගිලිලා ඒ මදිවට මේ පපුවේ ඇටකටු පවා මතුවලා පේනවා මේ අත ගත්තා මේ නහරවල් ඔක්කොම ඉලිප්පිලා ඒකෙන් තේනවා කෑම බීම පිළිබඳ බොහොම අඩුපාඩුකම් ඇතුව අදත් ජීවත් වෙනවා කියන බව. සරියු තාන්දුරවර කතා කරන අතරම ඉරිදි බල කියන කෙනෙක් උන්වහන්සේ. බොහොම බලවත්. බලව දෝෂින් මොකද මේ ලෝසක හාමුදුරන්ට වෙලා තියෙන්නේ? දැක්ක ඉස්සර ආත්ම කරපු කර්මය. ඒ නිසා ඒක විපාක. මේ ලැබන්නේ ඒක වළක්වන්න බෑ. හැබැයි සතරහට පිරිනම් පාන. ඒකත් දැක්කා. මේ ලෝෂක හාමුදුරුවෝ හෙට රැට මැරෙනවා. හෙට විතරයි ආශතිය. ඒ නිසා ඒක අහගන්න නැතුව සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඇවැත්නි ලෝෂක හෙට ඔබ වහන්සේට මම දානය දෙනවා. ඒ නිසා මම එන තුරු ඉන්ද පාටේ පිලිසවත් කොහෙවත් යන්න එපා. හිත මගේ ගන්න. අර විස්තර කියන්නේ කෙනෙකුට ඒක කියන්න තහනම් බුද්ධාගමේ. මරණ වන්නං වා සංවන්නේය මරණාව වා සමාදතේය යම් කිසි උපසම්පදා හාඳුරු නමක් කෙනෙකුට කියනවා ඔබට දැන් ඉතින් ආයුෂ ඉවරයි. හෙට නැත්නම් අද මැරෙනවා. බය වෙන්න එපා. මරණය කාටත් උහුම තමයි කියලා දෙන්නේ. පරිවිලා අරමනුෂ්‍යයා හිතාගත්තොත් එහෙනම් මම ඉතින් මැරෙනවා තමයි. වැඩක් නෑ ඉඳලා කියලා එයාගේ ජීවිතය ගැන තිබුණා. ආශාව නැති කරගත්තේ කාමුරෝ පරාජිකාපත් කියනපත් වෙන මහාන කම ඉවරයි. ඔන්න බලන්න. මහාන කම එතනින් ඉවරයි. ඒ නිසා කාටවත් කියන්න බෑ මැරෙන වෙලාව අපි දන්නවා දැනගත්තට අංගයන් හොඳයි ආ. ගන්නම් සමහරු ඒක හතන් කමකට වගේ කියන. ඒක ඝාතනය. එක්තරා විදියක ඝාතනය. එහෙම එහෙම ජීවිතයේ පිළිබඳව තින්නතුනේ ඇති ආශාව නැති කර දැම්මොත් භික්ෂුවක් නම් පරාජිකා වෙනවා ගිහියෙක් නම් ආරම්භ ප්‍රාණඝාතනයේ පින්කමකට වැටෙනවා. පාපයකට වැටෙනවා. ඒ නිසා බුද්ධියෙන් කටයුතු කරන්න වෛද්‍යවරයෙකුටවත් පහක්. වෛද්‍යවරයාට තේරෙනවා මොහොත ජීවත් වෙන්න බෑ කියලා. ඒ වුණාට කියන්නේ කරුණ යද මහත්තුරු එහෙමනේ වෛද්‍යනේ. ආයෙ කවුරු හරි ටිකක් හිත හයිය තියෙන ප්‍රතිකුට හරි ආකාරය කියන්නේ තාත්තගේ පැත්ත හොඳ නැහැ ඒ නිසා හොඳට බලා ගන්න දෙයල් ඒ විදිය අනාන්‍ය විදියට නිසා සෙමින් කියන්නේ නමුත් දැන් සමහර හපන් කමට කියනවා ඒ බරපතල වරද අන්න මේකට හාමුදුරුවෝ යන පදේ හාමුදුරුවෝ කිව්වේ මෙත බානිදේ සංයදා උදේ ආව ලෝෂක හාමුදුරුවෝ කිව්වා හැබැයි ලෝෂක මට ඔබ වහන්සේගේ ওই පාස්තරයේ දෙන්නේ මම තුන්ද පාට කරගෙන දාන දෙනස් පූජා කරේ. මම එනතුරු තුන්ද එපා දාන රංගා. තුන් ආශ්‍රය උන් දානෙ තුන්ද පාට ගියා හොඳට දානෙ දෙන ගෙවල් දෙක තුනකට. එහෙම හතර දානෙ ලැබුණා. ඒ අරගෙන උන්වහන්සේ කලේ මොකද්ද අද මම ගෙදරට යායුතු දානයක් ඥාන අරගෙන තියෙනවා ඒකට යන්නම ඕනේ ඕනිසා තවත් ටිකක් සැලසනා ආන්දරු නන්නකට කතා කළා කිව්ව ඇවැස්නි මගේ ගෝල නම ලෝසක අර මේ දෙයෙන් මේ යෝකලනාරාමේ අසවල් කුටිය ගැඹුරිනවා උන්වහන්සේට මේ දාන පාත්‍රයේ පිළිගන්වලා මම එනතර ඉන්නේ නැතිව හිමින් ගණන් ගන්නේ කියලා මම එනවා ඉක්මනට ප්‍රධාන පාත්‍රය එයි. උන්වහන්සේ දානෙ දරදී ඉක්මනින් දානෙ වන්දන සිත්යෙන් අනුශාසනාවක් කරලා ආවා. ඒ එමකට මේෂක හාමුදුරුවෝ එහෙමම ඉඳගෙන ඉන්නවා. දිස්සියට හේත් වෙලා අරමිනේ කුසල වාඩි වෙලා ඉන්නවා. අරව ඇවැත්නි දානෙ වැළඳුවද ස්වාමීනි කාම දානෙ ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. අනේ එතකොටත් හරි සංවේගයක් ඇති. මුත්තර ඕන කමින් මම මේ කරුණ ජපදර හාමුදුරු කෙනෙකුටවත් දුන්නේ නැහැ දාන පාසලිය. අමතක කරයි කියයි. ආරණා තෝරන කලතුනා හාමුදුරුවමත් අත එවි. ඒකත් මගදී. දැන් කමක් නැහැ. යන පොඩ්ඩක් ඉන්න කියලා උන්වහන්සේ එතනින්ම ඉරිදි බැලින් වැඩි රජගෙදරට පාගමනින් යන්න ගලා මදි. රජගෙදර මිතුරට ගියාම රජතුමා ජල ස්නානය කරලා ඒසල මහරජා ටිකක් හාන්සුපුතුව රජ ඉදර විශ්වයේ මුග ආලින්දේවි සතපහසු පුතුවක වාඩි වෙලා යම් කිසි ප්‍රශ්නයක් ගැන කල්පනා කර කර හිටියා. වේදනාව පිණිස කතා කරන්න තියෙනවා. වේදනාවයි දැක්ක හාමුදුරනවා. දැනුව බැලින් නම් මේ සාරිපුත්ත හාමුදුරුවනේ වදින්. ඒසල මහරජතුමා කලබල වුණා. නකුතුර ගෝතත්කට හැරිලා කිව්වා දියණිය බෝධනෙන්ද අර වැඩින්නේ මේ සරියුත් හාමුදුරුවෝ හන්ද පාස වැඩෙන වෙලාව ටිකක් සමා වෙලා කියනවා අද. අපි හන්ද පාස ගන්ද ගන්දගේ වෙලා ගත වෙනවා. ඔබ දුරගෙන ගිහින් ආශ්‍රය අරගෙන ඇගෙදින් අර මට බෙදලා කියන. සඳ ආහාර පාන වලින් සියලු කොටස් වලින් දාන පාත්‍රයේ පුරේලා කලතර කැඳුණු සහිතවත් සකස් කරලා ඉක්මනින් ගහින් පූජා කරා. තව කාටවත් කතා කරන්න එපා මොකද වෙලාවක් නෑද ඒකයි හේතුව අර කුමරිය පොද දෙදර පින්ද පාට දෙදල කලකරු දිදර කදු කුමරියන් දෙවදලගේ පින්ද පාට දෙවිය සුවපත් වේවා කියලා ශරීර සාඳුරු අතුරු ගහන් වුණා එතන ඒ මොකද පාගණනින් අතෙන් යන්න වෙනවා නම් ඒකයි යනකොට ගිහින් වාඩි වෙලා ලෝකක හාමුදුරුවෝ දැන් මෙහෙම වාඩිලා ඉන්නවා. මේ මහත්යෝ. සරුවත් හාමුදුරුවෝ පස්සරයි වහුදුම වාඩි. එතකොට ධනස් දෙක සරුවත් හාමුදුරුවන්ගේ ජයගම ලෝකක හාමුදුරුවන්ගේ ධනස් දෙක. අර දාන පාත්‍රයේ තිබ්බා ඔබතු ලෝකක හාමුදුරුවා. ඔබත් මේ කියාගෙන බෑතින් අල්ලගෙන ඉන්නවා කවුද? සරූපාදී ලෝකක හාමුදුරන්ගේ ඔබස්සිය මත දාන පාත්‍රයේ කියලා දැතුන් අල්ලගෙන කියනවා අවත්ති ලෝකක කඩ වෙලා කියනවා ඉර අවරතයන්ද සබ්බහන්සෝ සංසංග දාන වන්දනා අනේ බලඳල ඉවර වෙනකන් පින්වත්නි දාන පාත්‍රයේ අතැල්ලිනේ දැතුන් අද්දල කියලාගෙන හිටියා ඒ හේතුව බැරි වෙලාවත් සරුවත් මහරහතන් වහන්සේ අද්දක අහකට ගත්තනම් අර ඥානතක සංකාර භාන වෙනවා. එන්න පාප කර්මවල කර්ම. පාප කර්මවල කර්ම වලින් අපට තියෙනවා. අල්ලගම හිතිය ගංගල ඉවරුණා. සුදා රාත්‍රියේ සමාපත්ති වලක සමගදිලා අනේ ලෝකක හාමුදුරු උත්තිරින් මන්තයව. සංවදා ආදාහන කටයුතු කළා. ඊට පස්සේ හවස බණ කියන වෙලාවේ මේ වගේ වෙලාවක විශාල සේනාවක්. යෝන කතා කළා. කතා කළාම බුදුහාමුදුරුව මතක් කළා ඇවදී බුදුහන්සේලා පිට කොටසක් විතරයි ওই කතාවෙන් ගන්නේ. මේසක හාමුදුරු තර ආත්මයක කාශ්‍යප බුද්ධ කාලේ මහානදන් පෙරේතර හොඳට මහානදන් කිරුවා බණ භාවනා කළා දෙපාතර තමන්ගේ ආරාම සංසල් ලොක්කෝම නෑදෑගේ අත ඇරලා සම්මයක් නැද්ද එබු කුටියක් හදාගෙන භාවනා කළා ඒ භාවනා කරගෙන ඉන්න අතර ආගන්තුක හාන්දුරු කෙනෙක් ආවා. වැඩගත්. හඳුරන්නේ නැහැ. නවාතන් දුන්න. එනම දාසියෙක් තියෙනවා. ප්‍රාණ මොකද දෙක බලයි උදේ දාන තුන දායක මහත්යෙක් ආවා. ඒ දායක මහත්මයාත් ඇවිදින් කතා කරලා අනේ දුරයි බලන හාමුදුරු කෙනෙක් කියන හොඳට කතාබස් කරමින් සතර උදේට මේ හාමුදුරුවෝ ප්‍රශ්න අපේ බුදුර දාන්තෙන් කියන ආරාධනා කළා කිය. පස්සේ මේ හාමුදුරන්ගේ ඔන්න පොලිස්වල හැටි. මේ තියෙන සංකල්ප පැතරලා. දේපල පැතරලා. සමේ මෙගලක් නැද්ද අනත්තක අනත්තක කුටියක් හදාගෙන විදේශ භාවනා කළ මේ ගුණ සම්පන්න හාමුදුරන්ගේ හිතට සාධකල ඊර්ෂ්‍යාවස්ථාව. දැන් හතමේ ධායක මහත්කේ එයි. මේ හාමුදුරන්ටත් දාන දෙන අතිශය දෙන්නේ. බැරි වෙලාවත් මේ ධායක මහත්මයා කිව්වේ ප්‍රබෝහන්සෝත් මහ නයතුන්ද. මට මහා ප්‍රශ්නයක් තිබුණා. මන්නේ තනියම බලමාවනා කරගෙන විදේශක හිතියේ ඒක නැතිවම මට කියලා හිතේ හදාගත්ත හදාස්මාලාව. හදාගෙන එළි වෙනකන් ඒ ගැන කල්පනා කරා. අර හිතේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ රා දැනගත්ත මේ හාමුදුරන්ගේ හිත වැඩ කරන හැටි. අසකතාවක් නෑ උන්වහන්සේ අතේ ලහන් වෙලා ගියා. සංවේදාන්තේ නකුත්ත කාමරේ ගහලා. මේ හාමුදුරේ නෑ දුරටත් සුගත පත්තු ගලා. ඒත් නෑ මොකද ඒ සමහර විට ගායක මහත්ය අහයි ඔබ අහසේ දුරටත් ටිකක් පත්තු ගලා බැලුවද නැතිකලයි නැද්ද කිය. ඒක දුරටත් යන්න ඕනේ. ඒ තමයි දුරෙන්නේ. දුරටත් පත්තු ගලා නෑ. ඒ පාර දෙතරට ගියා දානේ දීලා බොහොම සලකලා එහෙමනම් ආඳුරුනේ ওই පාත්‍රය මං අරගෙන සුද්ධ කරලා හොඳට හේදෙන කවදාම පාත්‍රයක් ඒකට බෙදලා මේක අරගෙන ගිහින් ඒ හාමුදුරුවන්ට දෙන්න. මමත් බලාගෙන ඉන්නවා. අනේ ධානේ පාත්‍රයේ අරගෙන එද්දි එන්න අපේ හිතන හැටි බලන්න. මෙච්චර ගුණවත් උත්තරය. මේ තරම් සිරුරක් ගුණවත් හාමුදුරුවෝ බලන්න මොහොතින් වෙනස් වෙනා හිත. ආයතන ආකලා දැන් මේක බොහොම පරිණත දාන පාත්‍රයක්. විහාරෙත් අතරමං වෙලා ආසනේ. මේක පිළි අරගෙන යන්න තෝ නවතින්න පුළුවන්. දැන් මේක බඳ හොඳද? එන ගමන් ඒ බඳකෙන් පොඩි අලක් වෙන එකට වෙන්නේ. ඒ ගන්න කල්පනා කළා එන ගමන් මේක හලන්න ගඟට. හලපේ. එතකොට කල්පනා කළා සැබ මිනිස්සෙක් ආවොත් දැන් මේ ගාන පාත්‍රයේ මෙතෙන් හලපුවාම මාව පෙර කතා කන්න පටන් ගන්නවා. එතකොට ඒ නිහාට තේරෙනවානේ එහෙ කෙනෙකුට මේක මේ මාළින්ට ගහනක් ගන්නක කියලා අහනෝනේ. මේක එනිදරයි වෙන්න පුළුවන්. වෙන ගමන් කරන්න මෙතෙන්ද ගන්න හොඳ නැහැ. නියරක් තිබුණා නියර නැද්ද ගන්න කල්පනා කරා. එතකොට කල්පනා කරලා කාක්වරු උම්මුන් වට වෙනකොට මිනිස්සු බලනවා මෙතන මොකද මේ කියලා. මේක ආරංචි වෙන්න පුළුවන්. ගාන පාත්‍රයක් අන්නතන හලා දාලා. ඒ එන ගමන් පොළවද එකතු කරලා කුමිරතෙන් නෑ කියලා. මොකද කලේ අර ගුණ දෙකට මේ දාන පාත්‍රය හැලිය. ඒකට අහුවෙන්නේ නෑනේ. ඒකනුත් දෙරින්. ඒකෙන් ඇවිදින් අනේ බැලුවා කෝ හාමුදුරුවෝ නෑනේ. තාම. ඊට පස්සේ දොර විරිත් කරලා කොහොම හරි බැලුවා හාමුදුරුවෝ නෑ එතකොටයි උන්වහන්සේ දැනගත්තේ අනේ මගේ හිතේ ඇතිවලා තිබෙන මහා පාප චේතනාව මේ ඉඳලාම රහතන් වහන්සේ නමක්. මගේ හිතේ ඇතිවෙච්ච මේ සුභසාධි අදහස් මාලාව. උන්වහන්සේ දිනසින් දැකලා අතුරු ගහන් වෙලා තියෙනවා. මෙච්චර හඳ මහානදම් පුරාගෙන ආපු මම ඒ මේ වගේ පාතකාරී පුද්ගලයෙක් වෙන්නේ කියලා එදා ඉඳලා කනගාටුවෙන් හිඳලා මාස 4ක් 5ක් යනකම් දාන වළඳන්නත් බෑ. ඒකකොට මේක මතක් වෙනවා. පිටට තේරෙනවා දාන කාපරේ හයතියි. අනේ ඒකෙන් මල. නබිනගින් අවේත මහනරක ආදී බුද්ධාන්තරයක් ඇහිලා. ඔන්න බලන් ඉපන්. අර මහානකම නිසා රහත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නාත මොකද වෙන්නේ? අර පාප කර්මයක් පස්සෙන් දෙන්නේ. අන්න දාලා ගියා. ආත්මෙන්න අන්තිමට අර පෙරණ පෙරණසා සරුවත් මහරහතන් වහන්සේට මෙන ගහුණා. ඉන්වහන්සේට පිටක් පහළ වුණා මේ දරුව ගැන බලන් දෙන්නේ කියලා. ඒක පැත්තට පැවතුණා. කෙනෙකුගේ පිටිකෙන් වුණත් පිටක් ලොකෙන්නේ තමන්ගේ පිටක් කියනවා නම් තමයි. ඒක පිටක් කියන්නේ නැත්නම් පෙච්චර දෙන්න හිතාගෙන හිටිය කොහොම හරි ඒක වැරදිනවා. හරියට තුනක් තියෙනවා. ඒ නිසා එක පැත්තකට විතරක් අන්නේ අපට දෙන්නේ නැහැ. අපට සලකන්නේ නැහැ කියලා අත් පැත්තකට විතරක් දොස් කියන්න හොඳ නැහැ. අපිත් කියන්නේ පුණ්‍ය ශක්තිය. එතකොට තව කෙනෙකුට යමක් අපට දෙන්න හිතෙන. ඒ පැත්තට අයින් කල්පනා කරන්නේ. දෙන්නේ නැත සලකන්නේ නැත කියලා දොස් කියන නිසා ඒ විශ්වාසව තව තවත් පැතිරෙන්නේ. මගේ ප්‍රවාසනාවක් ඒකත් හිතන්නේ. දැන් මේක හාමුදුරුවෝ කල්පනා කළේ ඒකයි. මේක මගේ අවාසනාවක් නේ අනිත් ප්‍රථම සලකනවා මට සලකන්නේ. මට ලැබෙන්නේ අන්තිම පණ රැකගන්න විතරයි කැමති. අර ගුණ ධර්ම පිළිවෙල චිත්තරලේ. ඉතින් බලන් දරම කළා උන්වහන්සේ අන්තිමට මේ රහත් නැවතත් පත් වුණා අන්තිම භවතේ එදා තමයි අවුරුදු 30 අවුරුද්දක් ජීවත් වෙන්නේ. ඒ 30 අවුරුද්දකම බඩතරින්න සතත රහත ඥානිකක් ලැබුණේ එදා තමයි ഘോഷකාමිය. බලන්න කර්ම වල හැටි. ඒ නිසා අපේ අය මේක කල්පනා කරන්නේ. මේ කර්ම විපාක ලැබෙන හැටි ඒක කවුරුවත් කියන්නේ කර්ම මේක ස්වභාවිකයි. බොහෝම හයිසකම් සංසයිත ඒකට සංසාරයිතව බොහෝ දෙනා ඉන්න අන්තිමට ගැටෙන බුද්ධිය බැලුවහම කාටවත් හිතාගන්න බෑ මේ මිනිස්යාට මෙහෙම වුණේ ඇයිද කියලා. සංසාරික කර්ම. අන්න ඒවා අපේ කර්මයේ දැනගන්න ඒ නිසා තමයි හැම විටකම හිතකය දැකීමේ වේදනා කුසල ක්‍රියාවන් හොඳ දේවල් කළේ. නරක දේවල් වලින් වැළකීලා හොඳ දේවල් කළා. ඒ වාගේ විපාක. ඒ නිසා දැන් අද ඒ වෙනකොට නැති කෙනාක් නැතිනියක් දෙකල ගන්නේ සම්බදියද්ද කාලී පැදිච්ච තමන්ගේ මව් දෙමෝපියන් සිහිපත් කරලා යතනා තුන් කමක් මේ සිද්ධ කරේ. මේ ධර්ම දේශනාමේ පින්කම් වල බලයෙන් ධර්ම පූජාමේ කුසලයන්ගේ බලයෙන් අපට අපතර කියාගත් සකල විද පාප කර්මයන් නිදිමෙහි වඩවනා කුසල ක්‍රියාවන් පිළිබඳ චේතනා අපි තුල ඇතිවන ඒ කුසලයන්ගේ බලයෙන් සසර දුකින් උතර වීමෙන් ලබන අමාමහ නිවන් සම්පත් ලබා ගැනීමට මේ උදාර ධර්ම ශ්‍රවණයේ තුනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. එක්කාවතාච අම්හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අඤ්ඤයන්තු සබ්බේ භූතා අඤ්ඤයන්තු සබ්බේ සත්තා අඤ්ඤයන්තු සබ්බ සම්පත්ති සිද්ධියා